භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අනුදි දුක්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මන අමරාවිත්තේ විපාකස්ස සත්‍ය සංඥා සුත්තෝ සමානෝ වාචාවිත්තේ සංවාපස්සති අමරාවිත්තේ පංචෝ විවත්තෝ Yeah. වේගයෙන් ආරම්භ කරනවා. මේ අතිවාදනය දැන් අපි රාජ්‍ය දිනෝදී වගේ විශේෂතාවක් පාවිච්චි මේ ධර්ම දේශනාව සඳහා පොදු මාතෘකා වශයෙන් අපි ඉතිරිසියේ සූත්‍ර පිටකයේ ආයේ දීඝනිකායේ පළවෙනි දෝෂය ප්‍රඥාන දෝෂයයි අනිත්‍යයෙන් අයි සංඛ්‍යාව. අපි මේ වෙනකොට මේ සූත්‍රයේදී සූත්‍ර දේශනා අටක් පවත්වාගෙන අටවෙනි දේශනාවටයි මුල කරන්නේ. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සර්වඥ වහන්සේගේ අස්තාවයේ විශේෂ ඥාණය සාමත්‍ය කියන විදිහට දෙදලා සර්වඥ වාක්‍යයේ විසින්න දක්වනවා පුරෝධනය කරනවා. ඥාන ඥානයේ සඳහා නෙවෙයි ඥානයේ මනුෂ්‍යයා සඳහායි කියන පුරෝධනය කළකලා දේශනා කරන අවස්ථාව. ඉතින් නමුත් උගදෙක් මේක විග්‍රහ කරන්නේ ඥානයේ ඥානයේ සඳහා කියන අදහසින් දෙගෙන ඒක නිසා ඒ විග්‍රහයන් තමන්ගේ ජීවිතය සම්බන්ධ කර ගැනීම පිළිබඳ නිවිග්‍රහ කරන්නත් වගේ කියන්නේ නැහැ. මේ විදිහට කියනවා මේ අත පරෝධයෙන් හරකලා නෙවෙයි. ඉවත් වෙලාවට මෙවැනි සූත්‍ර විග්‍රහයට විවරණයට අර්ථකථාවට ලක් කරනවා. ඒත් අපි එහෙම ඥානයේ ඥානයේ සඳහා වෙන අදහසක් නෙවෙයි මේ කටයුතු කරන්න හදන්නේ. අපි මේ ඥානය අපේ මේ යෝගාවචර ජීවිතය සඳහායි සර්වඥාගේ විසින් දේශනා කරන ලද්ද අපිට එතන එතන ආහාර කර ගැනීම සඳහායි ප්‍රෝදාව ධර්මෝදාව ලබා ගැනීම සඳහා කියලා ඇති කාන්දුරට ප්‍රෝධිනේ කලකලා ප්‍රායෝගික පැත්ත බල ඉස්සරහට ගන්න බලන්නේ. එහෙම නමුත් ඒ සූත්‍රයේ ස්වභාවයම තමයි විවේචනාත්මක වයි කාරණා ඉදිරියට. වාදමූලක වාග්යයක් තියෙනවා. නමුත් සියලු වාදයන්ගේ ඉස්සරව සියලු විවේචනයන්ගේ පෙළවර දක්වන්නයි සූත්‍රය පෙළගන්න තියෙන්නේ. දසුකිය වාර තුන හතරේ ඒ ආකාරයෙන් අන්තිම දක්වාම ඥානීය විකත භාවයක් ඥානීය පරිත්‍යක් නැති නිකුණත්වයක් නැතිවක් සම්විසු බොහෝම ආයාසයෙන් බොහෝම උමනාවෙන් එක්කස් කර ගන්නාලද නමුත් දෙලකට යන්න බැහැ කඩලයිලෙන් ගලව ගන්න දැන් දැන් සර්වසන්නාතිගේ ඥානේ දැකලා දැනගෙන උන්වහන්සේගේ ගෝල බාල බින්ද වෙන විවාහ සිටට විස්තර කරලා දෙනවා මේ දෙවැනි දෙවැනි වාද ස්ථාන කියනවා කඩලයි ස්ථාන කියනවා ග්‍රාහ්‍ය ස්ථාන කියනවා බාහිර බොරුවලවා කියනවා ඒත් ඒ බොරුවල් වල වැදලා තියෙන විහිළුවට දෙන්නම නෙවෙයි සාම ප්‍රදේශ පරිස්සාවේ ලොකු සැපදීමකින් කටයුතු කරගෙන ගිහිල්ලා අන්තිමට මේ තැන්වල දියත්තෝ ඉර වෙලා තියෙනවා, නතර වෙලා තියෙනවා, ගැටවලට අවු වෙලා තියෙනවා. දුරවල වැටලා තියෙනවා. එමනම් ලෝකාග්‍රයෙන් එයත් බොහෝම ඉස්සරහින් ඉන්නේ බොහෝම දියුණු ආධ්‍යාත්මික ආගමික වැදගත් කඩදාසි. ඒදා සාමාන්‍ය ලෝකයේ දිනදා ජීවිතය රැක ගන්න බැරි, එදා දෙන සත්‍ය ආගන්න බැරි මත්දෙන්නේ ඇත්තන්ට දෙරණියක් වෙන්නේ බොහෝමත් උසස් වගේ. නමුත් මේයත්ෝ අනුගමනය කරොත් දැනකෝ නොදැන මේයත්ෝ වැඩෙන වලවල් වලට මේ පරිවර්ත කාරක දේශක් වැඩෙන්නේ ඉතියි. ඒ නිසා රජයන් වහන්සේ අමන් වහන්සේ ඒ ස්වාදපතයන් ඉක්මවලා ඒ රැටිච්ච දොරවල් වල ඉක්මවලා ගිහිල්ලා ආම මේ මට්ටමකට දැනෙලා නැති ප්‍රඥාව කියන්නේ මහා ප්‍රඥාවෙන් වාදයෙන් මහා කරුණාවෙන් දේශනා කරනවා තමයි මෙන්න මේ වාදයේ විද්‍යා දෘෂ්ටි 62ක් ඉලක්ක වශයෙන් දෙන්නේ. ඒ බැලු ගන්නකොට බොහෝම ශ්‍රේෂ්ඨ බොහෝම ගැඹුරු බොහෝම තර්කයක බැසගත් අදහස් වෙතේ නමුත් මේ වගේ මුල නැද අදහස් වෙනවා. මේ විදිහට සකලවකට පස්සේ ඒ ඇත්තෝ කොතනින්ද මේක කෙලවර කරන්නේ? මේ ඇත්තෝ මේක ඇයි මේ උදේ බන්නවගන්නේ කියන දෙකලතර ඒකට උන්වහන්සේ ඉතාමත් එවැනි වාදවලින් මේ වෙලා ගැලවිලා එයින් එතර වෙලයි මේක තමයි මේ සාවකේකට අලුත් සාවකේකට දෙන්නවෙන් උත්සාහ කරන්නේ ඒක උත්සාහ කරනකොට මේ ලෝකේ සාමාන්‍යයෙන් කියන වර්ණනා කිරීම, දුරු වර්ණ කිරීම, ಗುಣදොස් විවේචනය කියන එක සර්වඥාන්තුන්ගේ මේ සූත්‍රයක බලනකොට අනුසබ්දයක් ඇතිවෙනවා. ලෝකයන්ෝ සර්වවස්තු කාලකයෝ වේතනාලි ගැන මෙච්චර දිනුවතේ මෙච්චර දිනුවතේ ආදී වශයෙන් ගුණ ප්‍රකාශ කරන්නේ මේ වාහනේ කෙලවරක් අන්තයක් කරලා නෙවෙයි ඒ කරලා ඉන්වයෝ තේයත්ෝ කරක් කරගන්නවා අනුකූලයක් වෙනවා නමුත් අනුකූලකමක් නෙවෙයි හරවත්නාගේ දැක ගන්න ධර්මයේ දැක ගන්න ඒ හරවත්නාගේ විසින් විස්තර කරන්නේ බ්‍රහ්මජාලය ඒ බ්‍රහ්මජාලයෙන් ගැලවීමක් කියන එක අදුගාමී සුතමය වශයෙන් ඊගාවට මේ අනේකුත් පරස්පවාද සමග ගලපන යතු විස්තර දෙයයි කියලා යන්නේ ඇයි මේ සර්වඥාන්සේ උත්තර උනායි කියලා කියන්නේ භවස්නෝගේ ඒ ඉරවත් කියයි කියලා කොහොමද මේක උනේ කියලා චින්තාමේ වශයෙන් හෝ නැත්නම් නිවිතක් වශයෙන් ලබන හෝ මේ භාවනාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන් හෝ ලබාගෙන ඉන්න මොනවද කරන්නේ කියලා. ඒක අද මේ අපි ඉදිරිපත් කරන්න හදන අනාවිච්ඡේක වාදය කියලා කියන්නේ වාචා අවිච්ඡේකය කියලා කියනවා. ඒ කියන්නේ ලුහුකල යන ක්‍රමයක්. ලේස්කල යන ක්‍රමයක් දර්ශනයේ තියෙනවා. ඒක සමහරක් තමන්ගේ මූලික තේමාවට පත් කරගන්න. ඒ කියන්නේ කිසි වෙලාවක වාදයකදී හෝ එහෙම නැත්නම් වෙන අමුළු භාෂණයකදී අවුලේ. මේ පැත්ත මේ පැත්තෙන් කරලා යනවා ඒ නිසා ඔබේ වාදයේ දොරටුවක් කරගත්තා ඔය ඇත්ත දෙයක් කරන්නත් බෑ ඒ නිසා මේකට අමරවාද කියලා කියනවා. නැත්නම් අමරා සිද්ධේක වාදය කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් අපි පොතක් තියෙන බාර ගන්න ලෝකයේ තියෙන හොඳම දේ කියන්නේ ආඩගේ ප්‍රතිපත්තිය. ඒ නිසා ආඩවත් අමරා කියලා කියනවා. ආඩ බොහෝම ලක්ෂණ වත්‍රේ යහද මට කඳනෝනි යහද මට ඇවිදින් ඒ ඉස්කෝලේ අනිත් මාළුන්ට වැඩිය ලෝකයේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන මොන්නම කාලයක් අල්ලගන්න. අපි ඇල්ලුවොත් අනිවාර්යයෙන් තමයි අමරාන්තික වාදී කියලා කියන්නේ මොනම ප්‍රශ්නයක් ආවත් එහෙමත් නෑ එහෙමත් නෑ මම එහෙම කියන්නේ නෑ මම මෙහෙම කියන්නේ නෑ කියලා හැම පැත්තෙම ඒ දෙකලා යන ක්‍රමයක් තියෙනවා මෙන්නේ දෙකලා යන ක්‍රමේ නිසා ඒ අත්ෝ කියන්නේ වාදපතේ ගත්තැක්කෝ ඉර වෙන හිරවිල්ලක් මේ ජීවිතයේම අරමුණට ළඟා වෙන්න බැරි තමයි මොකද එන්නේ අපිවත් දැකලා අන්න එවැනි වාදපත යනපත් වෙන්න පුළුවන් තොන් හතරක්. ඉවර හතරක්. දොරටු හතරක් මේ කාර්යයන් වෙන විතර කරනවා. අමරාරිච්ඡේක වාදයේ කියලා තමයි මේකට සාමාන්‍යයෙන් ඉන්නේ. සරුවචන වහන්සේගේ වචන අනුව ත්‍රිපිටකේ සඳහන් කරනවා. අනන්න මේ වාද හතර බැලුවොත් මේ දක්වා ආපු මේ යෝගාවට දීදී අනිවාර්යයෙන්ම දෙක තුනක් හම්බලා තියෙනවා. හැබැයි එක සත්‍යය නිරීක්ෂණ කරන්න පුළුවන් අපි කොහොම හරි ඒ වාදවලින් ගැලවෙලා ලෝකල නම් අපිට මේ වගේ තැනකයි මේ වගේ භාවනාවක් කරන්න ඕනේ. මොකද අපි ගැලවෙන්නේ මොනතරම් භයානක දේශිත කියන කාරණේ නොදැනීමක් පිළිතුර. ඒක නිසා මේ ධර්ම දේශනාවෙන් පුළුවන් වුණොත් අන්න ඒ වාගේ අපි සංකල්ප කරන ගමන් ඥානෙ ඒ වාගේ ඒ ආන්දර ප්‍රතිපත්තිය සහිත වාදපතසා ගුරුවරු දේලාගෙන සාංගික වූ අත්දා බැදී ඇති මේකට අපිට දෙන්න පුළුවන් මේ කාර අපිට මතක් කරලා දේවා මේ අපි ගැලවෙන කලින් ඉලක්කයක් අපරක් ඇති වෙන්නේ ඒකත් මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙනවා ඒක තමයි ඇත්තටම අපිට ධර්මය ජීවිතේ සම්බන්ධ වෙන්නේ නැත්නම් මේ අපරාධ කියන වාදී කියලා වාදයක් වෙන ගත්තා කියන නම විතරයි ඉතුරු වෙන්නේ එහෙම නොවේ අපි මේ තාක්කල් ආපු ගමනේදී අපි එවැනි තැන් වලින් වේගී ආපියක ගැන ඒ සතුට වෙන්න පුළුවන් වුණොත් අපිට ජීවිතේට එක එක සම්බන්ධ වෙනවා. අන්න ඒකදී ඒ වාගේ අමරාදිත්‍ය වාදයකට කෙනෙක් වැටෙනකොට අප්‍රේෂ්ඨ නැත්නම් අමරාදිත්‍ය වාදයේ කියන එක ලෝකේ වදාකාලිකව පවතින හේතු හතරක් තියෙනවා. මේ හේතු හතර සර්වඥාන්සේ අර විදිහට කතා කරනවා ආපජ්ජ අමරාදිත්‍යකන් සතුයි වතුයි. අතර වස්තුවක් අරමුණු කරගෙන පදනම් කරගෙන කෙනෙක් නැත්නම් ලෝකයා නැත්නම් දර්ශනය මේ අමරාවිච්ඡේද වාදයට පත් වෙනවා. ඉදිරිච්ච වේ ඒකත් මේ සමනක් ප්‍රාප්තන ඉදන් කුසලම් යථාභූතං අපදා. ඉදන් අකුසලං කි යථාභූතං අපදා. ධාර්මික වූ ආධ්‍යාත්මික වූ ආගමික වූ සම්මහර සම්මත රාහුනේ ඉන්නවා ඒ ඇත්ත මේක කුසලය මේක අකුසලය කියලා ගන්න. ඒක නැත්නම් දක්ෂ භාවය අදක්ෂ භාවය කියන එක ගන්න. ඒ ධන නැති කම කියත ගන්න. මම කුසලයේ කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මම අකුසලයේ කියලා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ඒ නිසා යම් ආකාරයකින් මම කිව්වොත් එන්නේ මේක කුසලය මේක අකුසලය කියලා එහෙමනම් එක්කෝ අන්තරේ මං ක්‍රියාකුගේ නොදැන ක්‍රියාදු දෙයක විසඳන සංඥාවක් ආදාවක් පහළ වෙනවා. නැත්තම් රාගයක් පහළ වෙනවා. නැත්තම් දෝෂයක් පහළ වෙනවා. නැත්තම් ඒ නම් නොකියුම්කට පිළිබඳව නැත්තම් මට වාද කරන්න වෙනවා පිළිබඳව කතියක් පහළ වෙනවා. ඒක සංද රාග දෝෂ හතරේ තියෙන මේ මොනවා හරි අපිට පහළ වෙන්න දෙනවා. යම් ආකාරයකින් මට මේ විදිහට නම් මේ නොදන්නා දෙයක් අන්නවයි කියලා කියලා ඒ සංදේ දෝෂය රාගය පටිඝය කියන එකක් ඇති වුණොත් ඒක මට අවුලක් වඩ පස්සේ අනවශ්‍ය මුක. යම් මනස නිසා මුක සෝමනස් විදහතෝ ඒ විදිහේ නොදන්නා දෙයක් මේ කරගෙන යන වැඩ පිළිවෙලේ තෝකේ මට විශ්වාස නැති දෙයක් විශ්වාසයි කියලා කියන්නේ ගියොත් මට පරිලයිමක් වෙනවා. එහෙම වුණොත් මට ඒක දුකක් වෙනවා. ඒ දුක ඒකාන්තයෙන් මගේ ධර්ම මොක්ෂ අන්තරා කරනවා ඒ සමන මේ කුසලයේයි අර්ථකථනයට ගැටෙන්නේ නැහැ. මේ අකුසලයේයි අර්ථකථනයට ගැටෙන්නේ නැහැ කියලා ඒත්තු ඒ මේ ප්‍රශ්නයක් ආවම ඒ කවුරුරැයි ලව්යෙන් එහෙම කරන එක කුසලයක් කරන්නේ කියලා මේ වංගිනේනෝ කතාපිනේනෝ අනිකාපිනේනෝ නෝතිනේනෝ නෝ නෝතිනේනෝ වගේ මෙසේ නෙවේ. මෙසේ කියලා මගේ සංඥාවක් නැහැ. ඒ වේලනයි කියලා මගේ සංඥාවක් නැහැ. අන්න දෙවි වෙනවා කියන මගේ සංඥාවකුත් නැහැ. නැහැ කියලා සංඥාවකුත් නැහැ. නැත්තේවත් නැහැ. ඒක කරකට මොනකතාවකින්ද තේරුම් ගන්න මේ මොකද්ද කියන්නේ කියන කල්ලකට දැරියා. ඉතින් මට මම කියන වෙලාවෙන් කරගන්න ඇති ඒ මේ මහාත්ම සම්ම සීලයෙන් පෙරෝගේ බුද්ධ ආගම සාසන විද්‍යාව උගන්වන ලබන ඔක්කොම ලොම්බ කරපටලද මේ සත්‍ය හොඳටම දන්නවා සීලයට වැඩි අදි සීලය හොඳ කුසලයක් කියලා. ඔව් කවදාක පිටට පෙළෙන්නේ නැහැ මොකද ඒකට දසමනාව හම්බෙන්නේ. ඒක නිසා සීලය යටපත් කරගෙන මේ විශාල ගැඹුරු ධර්මය චින්තාවේ වශයෙන් ආ සුතමේ වශයෙන් විශාල වශයෙන් අනුකෝ ගැන්නේ දෙවි. දැන් වෙලාවක් කවුරු නැහිද අනිවත්යේ සංකේතය දැන් මේ ඔබතුමා උගන්වන්නේ මේ විමුක්තිය පිණිස ඒ විමුක්තිය පිණිස කටයුතු කරන කෙනා ප්‍රථමයෙන්ම ජීව සමාජ ප්‍රශ්නා කියන උත්සාහුනේ පිළිකේ තියෙන්නේ කියලා ඒ මනුස්සයා ඔය කියන මනුස්සය දුක දෙල්ලුම් කරනවා ඒක කියන්නේ මේ කියනවා මේ උත්සාහයේ කියනවා විදර්ශනා දෝර ගන්ධ දෝර කියලා එකක් අම්මේ කරන්නේ ගන්ධ දෝරේ ඒක විදර්ශනා ධූරයට අලුත් ප්‍රශ්නයක් වගේ ඇන්නේ ඒ නිසා අපි ඔක අමතක කරලා අපි ධ්‍යාන ධූරයකට මේ ක්‍රියා ගන්න බලමු. ඒක නැතිව තියෙන පන්ති වෙලා යනවා. අද මේ පැය 30යි තියෙන්නේ පැය 30 මේ කවර කරගන්න හම් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔය මේ එසේස්තරේ නිසේස්තරේ අල්ලකගෙනස්තරේ නැත්තේස්තරේ නැත්තේමත් නෙවේ. ඒ මම ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කාලේ මේ මාතෘකාව ක්‍රියාත්මක කියන්නේ ඒ ආයතනයක සමාජයෙන් දැක්කල තියලා තියෙනවා ඉක්මනට පස්සේ වෙනවා ලංකාවෙන් ඔක්කොම පිළිගන්නේ නැත්නම් ඒත් තාම රූපක කියනකොට කට අරගෙන යනවනේ බලන්න මේක කියලා තියෙන්නේ නරකට අරගෙන තමයි යුද්ධය ඒක නිසා ඔක්කොම ලගේ ලාභවා මොකද නැන්නේ මුළු සභාව අලුත් එකක් වගේ හබ්දයක් ඇයෙන මට්ටමට යනකම් උත්පත් වෙලා ශක්තිය දෙන විනාඩි 55 කට දේශනාවක් දීලා තියෙනවා. විආත්මයේ සමීපයක් එක්ක වැඩ ගන්නකොට අනකොල කපන යන්ත්‍රයක අකව වෙලා ඇඟිලි හතරක් අපලගේ දරුවෝ මේ ආත්මෙ කියලා දෙන්නේ ඒ ඇඟිලි හතර සමානව කොට. ඉතියා නිල විආත්මය අර අනකොල කපන යන්ත්‍රයක එකක් දෙන්නලා ඒ දරුවට ඒ කාලේ කොට නම් කියලා නෑ. ඒවත් අරගෙන මේ ආත්මෙත් ඒක වෙලා දෙල්ලා දෙලගෙන ඉන්දිය ආත්මෙ කියලා නෑ කටේ නෑ. ඒක මේකත් මේ නෑරලා තියෙන නේම අවුස්සකට පස්සේ. තුනක් නෑරලා තියෙන්නේ. නමුත් ඒ දරුවෝ දුරපත්ය අහලා ඉස්ස කළා කවුරුයි මේක. අනකොට කපනවා මම ඒක ඇඳින්න තුන ජීවත් වෙලාගෙන ඔන්න මේ ආත්මය ඇඳින්නේ. ඒ වාගේම තව උපවතුරක් ඇතිලා ඇඟ පිච්චිලා මේ ආත්මය සංයෝගයක් වෙලා හරියට මෙතන එයා දුරපත්යේ ගියාත් ඒ යම්මත් වෙන ඔක්කොම කරලා මේ වගේ නෑ කියන්න බැරි බෑ කියන්න බැරි එළියට පොල්ලෙන් යවුවා වගේ. දීගාසන කෙනාට පාරේ දුක්පත් කතා කරාම දේනේ ඇත්තන්ට විදුලමින් සිටිනයි දුක්පත් පිළිගන්න දුක්පත්යේ ඉතින් අරිමේ කරුණාල දැසන. ඒක මගේ ආලුවක් සාගතට අවුලන්නේ විස්තරය. ඉන්නේ අභාවිනේ. ඉතින් ඒ නෝන්නේ කොහොමද කියලා නේද පාස් තාප් දෙන්නේ කියලා කවදාවත් ප්‍රශ්න කරනවා. ඉන්නවා කල්පනා කරන්නේ. අපි ලක්කාවතන්නේ කියලා තේරන්නේ. අපි ඒක කවුරුත් කියලා කියන්නේ දෙන්නවත් අපි ඉතින් මොඩකමට හරි ලක්කායන අරගෙන දීගන්නවා. නමුත් මේ මිනිස්යා මේ දෙන්නේ විද්‍යාන්තුල කලයක් එක බලනකොට විද්‍යාන්තුලවට බැරි ලොකුයි. ඒ කරන්න මුළු සභාවම ඉති භාවයෙන් ආවේ. ඉතින් න්‍යාය වේදකනාති නැවලු ඔබතුමා පිළිගන්නවද ලවලු ඒකට කරනවා ජීවිතේ ආගාවක් ඒකට තමයි හිතලා. ඒ අනුන්ගේ ලෝකතම පෙන්වන තරම් විදහාද කාරණා ඉදිරිපත් කරාට ඒ දේ නිසා කියලා. පිළිගන්නවද නැද්ද කියලා හිතලවත් නැහැ. මේකේ නෙවේ ඒකේ නෙවේ අන්ලෙසක වෙන්නේ නැත්තේ නැතයි කියන්නේ නැත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ එහාට යන්න බෑ. ඒක මගේ යාළුවා මට කියන අදුවා නම් දැන් එක්කත් දුන්නා නම් මම පිළිගන්නවා කියලා මම අහන්නේ මුලිකත්වයේ පිළිගන්න උඹ මේ වෙලාවේ නම් මොකද කරන්න ඕන? අන්න පුරුක්කත්වයේ පිළිගන්නේ නේද? තමන්ගේ සීල සමාධි ප්‍රශ්නාවක් පුරවගෙන මේ පුරුක්කත්වයේ ඉරොඩ වෙන්න ඉතර වෙන්න ඉතින් ලෝකේ ආත්ම බදිනේ කරන්නේ නේද නැත්නම් හදේ සමාධියේ බේදනක නේද අහන්නයි අර මොන ප්‍රශ්නේ ඇහුවේ ඒ පුදුල අමරාවිච්ඡේවාදී උත්තර දුන්නා. මේ වගේ තමයි ඔය හැම සංකේතයක කතා කරන්නේ කියන්නේ ඒ සංදුක ඒව කතා කරන වෙලාවේ තමයි සීයේ රැගෙන විවේක දේනාවේ තියෙන වෙනුවට මේ අනුන්ට මේ බණ උගන්න ගන්න ගන්න මේ උනන්දුව කැක්කුණු දා බලනකොට ඉදුම් කඳුලක බලනවා. ඒ කෙනෙක්ගේ අනුවෘත්ති මෙච්චර ගැඹුරු ධර්මයක් අදාරන ඔබතුමා ඇයි මේක මෙතන බලන්නේ කියලා? ඒ කියන්නේ අපි කරන්නේ ගන්න උඩේ ඒක විදර්ශනා දෝෂයට අනුව මේ වයදෙන කියන තරමට සිද්ධාන කරන දේ. විදර්ශනාව දැන් පොළු පුළුවන් කාලේ කර්ම කාලේ පුළුවන් තරම් ගල්ප දෙයක් ආවා. ඉතින් ඕකෙන්ලා ගුරු ස්වාමීන් වහන්සේ තවත් එක කතාවක් කිව්වා. ඒ ගුරු රටේ සිද්ධාත්තාදත් කියන කොලක මිනිස්සේ අලුවන් ඒක දෙයක්. ඒක හඳාන් ගන්නකට වැඩිම කාලේ තියෙන අලුවන් දෙයක ඒ වගේ එකක්. හැබැයි මිනිහට දෙන්නේ අලුවක්. ඉතින් මේ ආනන්දරුත් අපේ වෙලාවේ මනසේ කරුණ කොච්චරම විශ්වාස කරනවා. ඒ අලුවක් දෙලේ කියලා අයියෝ දෙන්නේ කියලා දාලා බලන්නද නෑ මේ නිදේ දෙන්නට විශ්වාස. ඉතින් මේ නිදේ මේක හරියන්නේ කියන්නේ මේක කියන්නේ. කොන්න වගේ තමයි ප්‍රයෝජනේ. සාහසුන්ද පැත්තකට විදින්න එහෙම නැත්නම් සිතාවිය පැත්තෙන් කෙලකන්නේ ඇත්තෝ කියන කරන වැඩ දිහා බලනකොට ඒත් හොඳටම දන්නවා කුසලයේ කියන එක මම ගණන් ගන්නවා. අකුසලයේ කියන එක ගණන් ගන්නෙත් නෑ. ඒක නිසා මම මේ දන්නේ නැති දෙයකට දෙන්න ඕනෑ කියන්නේ කියොත් මට ඒකාන්තයෙන් සංකීර්ණ වෙනවා. ඒ සංකීර්ණ නම් ප්‍රශ්න අහනවා මම ඒක මුසාවක් බාටපත් වෙනවා මට විගහක්ක් බාටපත් වෙනවා මට ස්වර්ණ ලෝකාන්තර අපෝවිලක් මාර්ගයන්ගේ පදියටපත් වෙනවා. ඒක නිසා මුසාවට ගයි ඒත් කවදාකවත් වෙන්නේ ඉතින් සර්වඥාන් වහන්සේ මතක් කරන්නේ මේ පන්තියේ මේ ඇත්තම ඔබ තමයි තමයි. එයා තමයි මේ ඔක්කොම ආරක්ෂිතය කියලා දෙන්නේ. ඒක දෙන්නාට මොකද මේක ආදාවත් ක්‍රියාවක් කරන්නේ නැහැ. ක්‍රියාවක් කෙරුවොත් තමයි මේ කරගෙන යන වැඩේ සම්පූර්ණයෙන්ම විරෝධක වෙන බව දන්න නිසා ඒ ඇත්ත වෙන ප්‍රශ්න නැහැ. සාමදාවිච්ඡේද වාදේ කියනවා. මේ දන්නේදී ඒ විශ්වවිද්‍යාලවල විසුන් සඳහාම තියෙන විශ්වවිද්‍යාල විනය උගන්වන්නට ආමුද වෙනවා කියන්නේ. විද්‍යාව. සෞදි ශිෂ්‍යයන් විනය උගන්වන්නේ විද්‍යාව. ඒක පරිවලා හරි අහියොත් ඒ විනය කරන්න දෙන්නේ එහෙම නැත්නම් පොතේ මේ විද්‍යාව ගන්න තියෙන්නේ අර මන්ට දෙකේ බලන්න. මේකට දෙයක් නැහැ මේකල හද තේරුම් ගන්නවා කියන හදට මේක අදාළ නැහැ පොතේ අර එහෙම කියන එක කටපාඩම් කළ විභාග විවර කරනකොට වාගේ හම්බ වෙනවා ඊට පස්සේ ඉන්න පුහුණු අපකට පස්සේ උගන්වන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මේකෙන් සාහිත්‍ය කරන්නේ ඉන්න අමරාවි කියනවා ඒ වගේ සාන්දාගාව වෙනකොට කවිසින ඒ ඉන්දියාත් එන හස්තක සංගායනායකයන් ගන්න හැටි සංගීත නැත්තම් වෙන විද්‍යාවද ඕන දෙයකට දක්ෂ ගුරු වෙනවා කියන්නේ. ඒක අත්‍යන්ත උත්තරයේ පාළි භාගා පාළි කියන්නේ විනය වගේ දේවල් තමයි. ඒකකට උත්තර දෙන උත්තර ආන්නේ වගේ දේවල් තමයි. මොකද ඒ කියන දේ කරන් දා කරන දේ කියන්නේ කියන බොහෝම සරල ජීවිතයකට දෙන්නේ ළමා වැඩි. දැන් තමන්ගේ වැඩ පිළිවෙල දක්වලා විස්තර කරන්නේ මේ විදිහට নানা ආකාර වාදා විච්ඡේදනට අමරා විච්ඡේදයකට පත් වෙනවා. සබ්බති කරා. ඒ නිසා නම් කියන කෙනෙකුට දන්නවනම් ඇත්තම පරිස්සමකට බලන්න ඕනේ ඇත්ත දේ නැත්ද කියලා. ආරම්භ නැති නිසා අනුරෝධයෙන් කියනවා මොනවා ගන්නේ එනිසා මේ ගෞරවමද කලියකන් වෙනවා විශ්වාසයක් තියෙන. ඒකේදී නරකද ගිහිල්ලා මේ ආයුධ භාගයක් කරගෙන આવොත් ඒකට මේ ගන්නා කෙනෙක් දෙනවා ගන්නගත්තොත් ලොකු ආදායක බලයි. ඒ ඉගෙන ගන්නත් උඹතෝ ගන්නවා එවැනි අධ්‍යාපන ආගමවල පවතින ඊර්ෂ්‍යාපස්සක. ඒක මොනවාකාර අනුයේ අනදර පිළිස කටයුතු කරන වැඩ තියෙන හැටි ඊටිමිට වැඩි වෙනවා කියන දෙයක් කාලා සම්පූර්ණයක් කාලා මේ වගේ කරන ඉන්නේ කියලා ඒත් නියමයි. මේ දෙකම ගැන ගන්න හදවත් කරනවා කියන මතක් කරන්නේ මේ ලෝක දෙන්නේ වගේ අමරාවිච්ඡේදයක් ලෝකේ පවතිනවා ඒත් මේ කුසලයේද මේ අකුසලයේ ගන්න. ඒකද කියනවා සියල සත්‍ය බුදුහාමෝ දේශනා කරනවා පිළිගන්න ගැන්නේ. ඒකම ඒත් මාත්‍රාව ගන්නේ. මේ මාත්‍රාව ගන්නවා වෙනුවට අර විදිහට ඒ වාක්‍ය මේනෝ සතාපි මේනෝ අඤ්ඤතාපි මේනෝ මේනෝ හෝති මේනෝ නෝ හෝති මේනෝ මේනෝ මේනෝ කිය. අර විදිහට ඒ වචන තුන අදෝලන් තමයි ජීවිතවුත්තර කියන්නේ. ඒක තමයි පළවෙනිම වූ විවෘතය දොරටුව ප්‍රවිෂ්ඨය ඒ අමරාවිත්තේ. ඒක නිසා අපිට අනුගමනය අපිට අනන්තවත් ප්‍රශ්න දෙනවා කියලා සම්මිතිය අපට කරගන්නවා. ඒ වෙලාවට අදාළයි. ඒක නිරෝධ කරන්නේ පැහැදිලි තමයි. ඒක නිසා සර්වඥාන්සේගේ විශේෂයෙන්ම ඥාන පවතින විකාය අනුව කල්පනා කරනවා තේරවාද තුනේ ඉතාමත්ම ප්‍රතිත්ත වර්ගකාරකගේ නිදර්ශනයක් ඉදිරිපත් කරගන්නවා මේ වාගේ ප්‍රශ්න ලෝකේ තියෙනවා අපිට හිතුණට මේවා විසඳන්න යන්නත් එපා මොකද ඒක කරුවක් නෙවෙයි බෑ ඔකට වාදනේ යහපත් දෙන්නේ උගා වාද මුකේටපත් එක්ක ඇත්ත නිකන් ඉස්ලාම ඒ සම්මතනාන්තේ කරුවක් නයි උන්වහන්සේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ දෙරික්ක දෙයක් කතා කරලා තියෙන නිසා අපි උන්වහන්සේ කාරණේ යන කාට අනාත නැහැ අපරන්නේ අපි අපරන්නේ අනාතයි ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ යලවිලා ඉවර වෙලා අපි කාට හරි මොනවද කියන්නේ යන්නේ කියන්නේ ඒ ටික ගන්න ටික කියලා දෙන එක බෝධයක් ඒ නිසා අනාදු මේ නිසා විපස්සනා කරලා යම් ප්‍රමාණයකට අත්දැකීම් නැරෙන හරි බය ජීවත් වෙනවා විපස්සනා ගැන කියලා. ඒකේ වාද මුදේ තුනකට මේ සෑම දෙයක්ම අහල දෙන්න පිළිකලවා. ඒ හර පැතිනේ කතා කරන එක නිකන් නිකන් කොහොමද? ඒක පිළිබඳව අපි දැනගන්න ඕනේ සර්වඥාතිගේ දෘෂ්ටිය. ආත්මේ දෘෂ්ටියෝ අපි දන්න දෙයක් ගැන බය වෙනවා. මේක අපිට කාගෙන්වත් අවසර පත්තරක් ඕනෙත් නැහැ. මේ නරකන ලෝකාතුල දෘෂ්ටියයි කලින් බාරයි. ඒ නිසා ධර්ම දූත දේවාවට යන කෙනෙකුට විද්‍යාවේ ප්‍රධානම අවශ්‍යතාවයේ නිරාකන් ධර්මයෙන් ඇති කරපු වෙලාවේ ඒක වැඩ කරනකොට අපේ අපවත් පිළිබඳව මතක් කරාමද අන්තිමට දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු ධර්ම දෙක දේවල් තියෙනවා. ඒක දක්වපුවාම බය නැතුව සංකල්පක කාර්යය දෙන්න පුළුවන්. අද ඉතින් සංකල්පක රකින්න. ඒකේ ආකාරය දෙකක් තියෙනවා. ඒකේ මේක වෙන අවශ්‍ය කරනව අක්ෂියන්ත කරනව විපාකයක් හෝ ඩිප්ලෝමාවක් නැහැ. ඒක උත්තර දෙන්න පුළුවන් සෞද්දෝ කම අපිට ඉස්සරහට යනවා. ඒක පිළිගන්න හදලා තියාගන්න. ඒක දැනගන්න ඕනේ ඔක විදිහට ගන්න. අනුගේ සංගාලනය කරපදේවා ජීවිතාන අපේ යමක් කරන්න ඕනේ. ඒක දෙන්නේ මෙන්න මේ ලංකේට ගියානේ නැති මොකද මම කියන්නේ. පස්සිකට භාරතෙන් මේ ආම්බුරුවා මේ ආම්බුරුවේ මේ කාගේ ගන්න බෝරෝ මේ අපි අදිනවා කියලා ලොකු ලොකු ආදරේ බවක් වෙනවා. ඒක පරිද්දන් අපි මේ රත්නදාන සූත්‍රය සඳහන් කරන්නේ මේ මාර්ගයෙන් ගන්න කියේ අපිත් පැවිදි වගේ ලෝකේ කටයුතු කරන අපි දන්නේ දේවල් කියන කාරණා කිව්වේනවා ඒ කියන කරන දේවල් අපි දන්න කියන දේවල් නම් අපේ සිල්පද ගැන කතා කරාට ආයෙම පරිබායෙන් දෙයක් ඇති අපි ඊගාවට ඉස්සෙත් තේන කරවතනා කියන්නේ මේ දෙවෙනි අමරාදිත්‍ය කියන ප්‍රතිත්‍ය අරකමයි සඳහන් කරන්නේ ඉදං කුසලංති නක්කදානවාදී සහ භූතං නක්කදානවාදී ඉදං අකුසලංති යථා භූතං නක්කදානවාදී ප්‍රදාන. මේ කුසලයේයි ඇස් නැතිව මොහොත වැටෙන්නේ. මේ අකුසලයේයි කියලා ඔහුට ඇස් නැතිව වැටෙන්නේ. ඒ තුමා දන්නවා මට මේ පිළිපව කුසල ලකුසල් හොඳින් වඩා හොඳ වෙන්නේ. සීලේ අධිශීලයට යන වගේ දේවල් එක්කම වැටෙන්නේ. ඒ නිසා යම් ආකාරයකින් මම මට කුසලය මේ ඇයි මම මේක ව්‍යාකරණය කරන්නේ කියෝ අකුසලය මේ ඇයි මම ව්‍යාකරණය කරන්නේ කියෝ අර ඉස්සර පිට එකනවා වගේම සංදේහ හෝ රාගයෙන් හෝ දෝෂයෙන් හෝ ප්‍රතිලේඛය ඒකකටම මම වෙන්නේ හදකේ කියලා කියන මෙතන කියලා තියෙන්නේ චන්ද රාගයයි දෝෂයයි ප්‍රතිලේඛය රාග දෝෂ දෙක විතරයි මෙතන තෙල්ලන්නේ එහෙම වුණොත් එවැනි යම් වූ කෙලෙස් මූලකට වැටෙන ඒ කාන්තේ මට උපාදානයක් ඇති තමයි කියාපු දේ ඇත්ත කරන්න අනිත් දේවල් දොරට යන්න අල්ලබදා ගැනීමක් කියනවා. වැඩි ගහයක් කියනවා. ඒ උපාදානය නැත එහෙට දෙන්නේ. මේ උපාදාන නිසා සඳ ස්වර්ග මාර්ග මොක්ෂ මේ ස්වර්ග මොක්ෂ මාර්ග ඉඳගෙන ඉඳගෙන නැත්නම් අර දිවි ලෝකයට දෙන අවස්ථාවක් හෝ නිවන් ලෝකයට දෙන අවස්ථාව තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා මම මේ තුනය මේ භවයේ කියලා කිසි දෙයක ඉක්මනට වෙන් කළම සංකේතනාත්මකව හෝ ගුණාත්මක වශයෙන් මතකස් කරන්නේ. ඒ අර වාගේමයි ලොරුමත බය. ශ්‍රේෂ්ඨනාම මේ ඒ පිළිබඳව විග්‍රහයකට බහින්නේ ගොනු කීවාගේ කියන බය. දෙන්නේ එක්නායේදී නොකරන්නේ මේ උපාදානයට බය. මේක තම නොදන්න දෙයකින් එක දත්තක් විතරක් අල්ලගෙන අනිත් පැත්ත අතහැර. නොදන්නවා. එහෙම නෙමෙයි අල්ලගත්තේ. පිළිබඳවකට දුක උපාදානයක් ඇති වෙන විදිහ ඒ නිසා ඒ උපාදානයකටයි උපාදානයට ඇති කැමැත්ත නිසා ඒ කෙනෙක් මේ කුමලයේ මේ අකුලයේ විස්තර කරනවා. ඉතින් ඒක බැලුව ගන්නකොට බොහොම ආරක්ෂාකාරී එහෙම නැත්නම් අහිංසක වැඩ පිළිවෙලක්. ඒකත් ඒක මෙතනදී විවිධයක් කරනවා. ඒ කියන්නේ ඒ කිසිම සමන්ගේ වැඩ ඉවර කරගෙන නැහැ. ඒක නැත්නම් තමන්ගේ අවධානය දක්වලා දුන්නම ලෝකයාට මොනවද කියන්නේ පටන් ගන්න තියෙනවා. ඒක දී කුසලේ මේක අකුසලේ මේක කියලා කියන තරම් අරගන්නකොට එතන ඒ පැත්තට දොර අරගන්නේ මාස්තාවහම අමරාවිශ්වවා. ඉතින් මේකදී අපිට තවත් එක පැත්තක් හසු කරගන්න පුළුවන්. අපි මේකෙක් කල මේක දෙවියන් කරගෙන ආවේ විවරණ මාර්ගයේදී ඒක හැදිලිවම මුල් අවස්ථාවේදී අවස්ථාව අරගත්ත මේ සර්වඥාන්තයේ චූල කියන මනසේ මහා කීයේ සර්වඥාන්තයේ සිල්පද අරගෙන සර්වඥ මුල ප්‍රකාශ කරන මේ සර්වඥාන්තයේ ඒ වාගේ කරා. සංගතනගේ අගේනයි දිනවැනි භ්‍රමචාරයෙන් ගැලවීම ඒවා ඉතලවල දැකලා ඒකත් එහා දැකලා ඒවා ඒක පිළිබඳව ප්‍රමාණයක් ඇති නොකර මේ විස්ස ධම්ම වශයෙන් විමුක්තිය ලබන කාරණාවත් වගේ ගුණේ අනිරන් දුෂ්කර වූ ගම්බීර වූ අනිර වේගන වූ අසක්තාවතර වූ ඒකුණෝ පාන්ත වූ මේ ධර්මයේ හදවත ලෝකයෙන් ලැබීමයි අපිට තියෙන සර්වඥුනේ කියලා ප්‍රකාශ කරනකොට එක විදිහකට තේරෙනවා නිකන් සීලය සීතලතාවය. සීලේ ගුණ ප්‍රකාශ දෙකම නෙවෙයි නියම ගුණ ප්‍රකාශ කියන හදවත වැඩිගෙන රක්මජාල ගුණ විදිහම ප්‍රකාශ කරන නියම ප්‍රකාශ. නමුත් දෙක නැවත එකම යන්නේ ගන්නේ ආයෙ සීලේ වගේ කරනවා. සීලාවට ඒ ආත්මය දෙවියන් කියන කෙනෙක් සාමයේ සීලයක්. සම්මිය විදිහට නවත්තලේ අනුවර දෙකේ රක්කන කරලා සාමයේ දක්කාන්නේ නිරුක්තන විදිහේ භාවනා කළොත් ඒ වගේ නිරුක්තන ඥාන තුළ අපිට මේ ඥාන ලබන්න ඕනේ. මොකද මේ දුරකරන්නේ සාධකයන් වලින් පිළිගන්නක දුරුවක් හෝ වෙනස් කරගන්න කාලයක් නැහැ. ඒ නිසා ඒක කියනවා මේ විදිහට මේ භාවනා මැදට අනුකින් කල්ගෙන කතා කරනකොට තමයි පොදු කර්මයක් කරන කලේ හඳුනා ගැනීම සම්මතක ඥාන සම්මාදිට්ඨිය පහළ පරිදි ඒකයි අවශ්‍යදේ අදිට කරන්නේ උදේල තියෙන සම්මත සම්මාදිට්ඨිය එකතුන සම්මාදිට්ඨිය මන්ද සම්මාදිට්ඨිය කල සම්මාදිට්ඨිය කැතියි මම හරියන්නේ වැඩේ යන්නේ ඒකේ භාන්තෙන්නේ පුරන්නද සානාධිකාරික කයිද කෙනෙක් කියනවා. ඒ වගේ හේතු නිදෙන්නේ අදහන එකක් වෙනවා එකක් දෙකක් වලින් වැඩක් නැහැ. දානින් වැඩක් නැහැ කියලා කිව්වොත් මෙලෙසේ කියන එකක් කරා. ඒක ගලේ මේ අපතේ කියලා ගන්න වෙනත් උදා අර දායකෝ කියනකොට ඒ ඒ අනුකේත කරන ඉස්ති මාර්ගය. මේක විද්‍යාවේ මාර්ගය හරියන්නේ කියලා. ආයෙත් ඒක තේරෙනවා. ඒ නිසා මේ කුසල කියන්නේ මොකද්ද මේ අකුසල කියන්නේ මොකද්ද කියලද හොඳ ඇති මේ හරියට වාගේ හරියට විශේෂ මාර්ගයක අහල කරගන්නවා. අහල දැනගත්තොත් නම් තේරෙනවා මේ විවාහයේ ජාතක ගායනකට සම්බන්ධ විද්‍රෝහය තමයි ආදී කතා කරන දේවල් නරකන හොරේ දෙනකොට ඔය කියන්නේ. සත්‍යවල කලකිරීමක් නෑ. ඒක මේනේ ලාභය ගැන ගන්නවා. අනික දුක ආදාදේ ගැනීමක් ගන්නෑ. මේක හරි දුකම ආකාරයකට එකතන කරකවන්න බලන්න. ඒත් දුරට තේරෙනවා මේ මුගයට වෙලා තියෙන්නේ ඔක්කොම නම් භාවනා කරලා කවුරුහේ දෙනවා සදාය දෙනවා අර සූර්යයා භාවනා කරලා ඉස්සර සදාක භාවනා ඒකකට උපක්‍රමනාදී මේ විදිහට ලක්ෂණය කරනවා භාවනාදී ලක්ෂණය කරනවා ඒ වගේම සීල දර්ශනාගම තේරෙන්නේ ඉල්ලක් තුනක් ගන්න අපිට අල්පනායෝ ඒක ගාකල් ගහන බල මානසික නම් ගහන්න ගහන්න යන්නේ විදුල ගාලා වෙන කිසිදයක් එන්න. එන්න මේක උනද ඒ කුතුහල අපිට කියන නොදන්නා ඒ නොදන්නාට කමක් නැහැ කියලා හැඟීමක් ඇති වැඩ කරුවොත් අහනවා. ඒ නිසා මෙතනදී මේ පළවෙනි දෙනේ අවරාධිත්‍යවාදයෙන් කුතුහලයෙන් නොදැන. ඒක තුනම කතා නොකරන්නේ මුසාවට බයි, සංසාරාන්ත බයි සාර්ථක වරයන් මේ දෙන්නේ කියන්නේ අපිට නැවතත් මතක් කරලා තියෙන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතවල ආගමික වෙන්න අනිවාර්යයෙන්ම කාල කියලා වාගේ මේ කියවල අනිවාර්යයෙන්ම අගේ ආඩම්බර වෙන්නේ ඒක. ඒ හැමදාම ඉරවල වඩා හොඳ දෙයකට යෑම නිතරම කරනවා. නිතරම දුක් දුක් ගන්න කරන දුක් ඒක කරන්නේ. අත්‍යන්ත සුණා දුකම් කවියකට දුක් දුක් කරගෙන සංසාරේ කරන්නේ. සිස්තමවන්ත කටයුතු කියන විදිහට යන ආලෝකයෙන් නැවත මොකක් කල්පනා කරන්න ඕනේ. නමුත් මේ කාමයේ පිළිබඳ කරනවා හදි දේවල් ඇහෙනවද? දැන් කියලා අපි දේවල් ඇත්තටම ඒවා හත්යද නැද්ද? ඒ වගේම මොන දානෙ පිළිබඳව යම් වැරදි දෘෂ්ටියක් තුනගේ වැරදි ලාභ දෘෂ්ටියක් තුන දෘෂ්ටි රුධිරේ නේද? ඒ වගේ මට මෙන්න මේක පිළිබඳව හැකරන්න තිබුණා ඒ භාවනා ජීවිතේ දක්වන දාත්තේ ඉස්සත වැඩිව දාන්නේ පිළිබඳව ඉස්සත වැඩිව කීනේ පිළිබඳව මේ සාකච්ඡා දුර වෙනවද ආ හොඳයි ඉස්සර කීනේ ඉඳලා ආවා බොහොම හොඳයි මම මේක මේ ධානයේ ඉඳලා පුරු පින්දරවන්නවා කියලා තමයි හිත මනස ඒ කාලේ වෙනකන් කියලා එනවාද කියලා මොන ධානාම අදින් අතගාව බලන්න පුළුවන් එහෙම නැතුව ඥානීය ඥානීය සඳහාමයි ඥානීය මනසේ සඳහා නෙවෙයි ජීවන් දකින්න සඳහා නෙවෙයි කියන කෙනාට බොහෝමත් කලේසිය ඒ සාමයේ සාසීරිය අමතක කරලා මුලින්ම මන නිරෝධය ගැන කතා කරන්න තියෙනවා. ඒකත් මේ නිරෝධය කියන්නේ ශෙන්ක නිවන. මේක කියන්නේ. ඒක වරද මෙන්න නිවන. අපිට මේ ගෝලේ ඉන්න මනස් දෙක විතරයි. ඒක වල නිවන දක්වන්නේ ඒක වෙනවා මේ දානදී ඕන පිළිම ප්‍රමාණයට වගේ ඉන්නහන්තියම කල්පන සීල පිළිබඳව ඉස්සරම දැනගත වෙලාවට පුදුත් ඔයලා භාවනා කරන කල්පනේ ආදිවතු අර ඒක නිශ්චය දෙකක්පත් වෙනවා ඒ දෙයත් විදිහ බලාගෙන ඒකෝයන්ගේ දේම තියෙන අවුරුදු 10 15 විස්තර කරන ඒක දුරු විශේෂයක් නේද ඒක තමයි කියන්නේ අතුරේ නේද කියන එක අපි දන්නේ කියලා නැහැ නමුත් ඒක දැනගැනීම සඳහා ඉදකත්තාව ලැබි කරන්න ඕන මේ අමරාලිකුට වාදී නරේනවා. ඒකත් නෙවෙයි මේකත් නෙවෙයි එහෙම නෙවෙන්නේ නෙවෙයි වෙනේකත් නෙවෙයි නෙවෙන්නේ නෙවෙන්නේ නෙවෙයි ආදිවතු අපිනගේ ප්‍රශ්නයක් ආවම තමයි අලවගත්තේ තේරෙන්නේ ඒ කාන්තේම උදුත්තරා ඒ සඳහන වාගේ ඇතිවිච්ච ඇදෙවිච්ච ප්‍රතිනිදුරා. මේ ආකාරයෙන් කරන්නේ නැතුව අපි ඒක කියන්නේ හැඩපත්තාවෙන් කියන්නේ මොකද පත්‍ර කාලකට විගහදෙත් කරන්නේ. දුකට කරන්නේ. දුකට කරන්නේ නිසා අපි මාර්ගන්තරාව ප්‍රවර්තන්තරාව සිද්ධ කරනවා. අන්න මොලේකට නම් මොලේකම කියන්නේ දෙකේ හැඩපත්තාවෙන් කියන්නේ මේ උතලයල මේ අකුසලයේ කියන පිළිබඳව අපිට එන්නේ කියන්නේ. ඒක අදහස් කරන්න එපා මේ කුසලයක මේ අකුසලයක දඬුවම් කරනකොට බුද්ධාගමෙන් බෑ කියලා. මේ කුසලයේ මේ අකුසලයක දඬුවම් කරනකොට බාහිරකට ගන්න බෑ කියන නෙමෙයි මේක කියන්නේ. පටන් ගන්න පුළුවන් නමුත් ඒ කුසල රබදලා ගන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ ඒ තමයි ජීවිතේ පුරා ඒ දේවල් පිළිබඳව දැනුම අලුත් කරගන්නේ අනිකාදියක් කියන ඕනම වෙලාවකට කරන්නේ නෙමෙයි කියලා දෙයක් කරනවා. එහෙම නොවුනොත් හිතේවත් කියනවා මම මේ ඇවිල්ලා කියනවා අර ඇවිල්ලා කියනවා ඒක තමයි අමරාවිත්‍ය වාදය කරන්නේ. ඒ නිසා මේ සීයේ සම්බන්ධව ඒක අපේ මොන කරගෙන තමයි මේ එක දෙක අමරාවිත්‍ය වාදයට දුරු දෙක හැදෙන්නේ. මේ හැමදේම දෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කාලෙම තිබිච්ච සීලය පිළිබඳව නැත්නම් කුසලය පිළිබඳව නදනියවල මේ පුද්ගලයෝ ප්‍රකාශිත කරන්නේ මොකද ප්‍රකාශකවල මේ දිවල හයියෙන් මේ දුකලේ මේ මානසිකව කතා කරනවා බොහෝ පඬිතයත් බොහෝම මේ දෙත්තම කර්තයක් ඇත්තේ ඒක මම මොනවද කියේ ඒක නිකන් ඉතිරි විදිහට ලක්කේ. දැන් ගන්න අපේ කියනවා නම් අනේ ස්වාමීන් වහන්සේලා සහ ස්වාමීන් වහන්සේලා කාටගත්තු රාජ්‍යයට කලයට මුද්‍රාගලයක්. ඒ වගේම මුදල් ලාකරුම් වලට දී ගන්න නැති එක. ඕක වේදිකේ කරලා හදලා තියෙනවා. පොර ප්‍රතිජේ පත්‍රයේ ගියොත් මොනවා වෙයිද? කොච්චර නම් කටේ විදගෙන තියෙන 500ක් කියයිද? එහෙනම් මම තාක්ෂණය වල තමයි ඔබ ලොකු සාධන දේවාවක් කරන්නේ. දෙවනේ රාජිලක්කාර ගන්න තහොලි කියලා මේවට මතක් කරගෙන සුත්තර සලෝකු කියයි. ඒක හරිය විකාරයක් වඩ කරලා කියනවා ලෝකෙ. මේ කතා කරන්නේ ඇත්තම වේලික වික්ෂාපදයක් නේ. මේ දුහෝම වල වික්ෂාපදයකට කතා කරන නිවන දෙන්නේ නැහැ. අර වික්ෂාපද ධර්මයන්ට විමුක්තියල ඉඳලා කයි කරනවා. මේ දෙන්නේ එයයි කරන දෙයක් වාර්තාවක්. මේක මොනවද දේවල් කරන්න පුළුවන්ද ආධාරම නැතුව අයෝපෝෂණය නැතුව කියන විශාල ආදරයක්. ඒ වර්ධුන කරනකොට මේ විදිහට තමක් නැහැ. අන්ත දාපත්‍රයේ ආහාර කියන්නේ තමක් නැහැ. මේක දුරු පරම්පරාව වල කරනවා නම් ඒක ඉතින් දරුවක් අනිත් කීයක් ඒක නේද ඒක නේද ඒක නේද කවුරු හරි නේ අනිත් නැතිවමකවත් තියෙනවා ගැන කාමනා කරගන්න පුළුවන්කමක් තියෙනවා ආත්මිකව කාලයක් තමයි මේ කාලේ යන්නේ නැතුව ඒක මොකද කියන්නේ අර වැඩි හරියට ගමනවලුත් ඔකේ ආදී විදිහවල කාගරේ අධික ප්‍රකාශ කරන්න පුළුවන් නම් විසුණා කියලා වල් පාවිච්චි නොකරින්ද කියලා මම මෙතන මාර්ගදන්වකෝ සමානයක් තියෙනවා. ඉතින් ඒකම තමයි මේ දෙවියන් මාත්‍රා මෙතන නිකන් ඉන්නවා මේ මුළු රටේ නැවත දේවල් ගෝකාන ආදී දේවල් කියලා රාජයා දේවල් දෙන තරගහරිය සිරුරේ නැව සංදේනේ ඒ අර අnder රූපේ වාර කරගෙන ලක්තිය. අතුතුන්ගේ ජීවිතවල තමයි ඉතින් ඒ නිසා කනවාලි ප්‍රේතකපත් වෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා ඒකේ මොකද මේ වාදිරාජ කටුක කරගත්තා වූ පඬිලයක් මේ මොනවා අත කරක්ක වාදිරෝ අහේද මේ යාලනීය රූපාවලිය කියන එක්කල්ම ධර්ම විභවත් කරන්නේ ලක්ෂ්‍යය ඒ ඇත්තෙත් හදතම ගිලන්නට වෙනවා. මේ තරමට මේක ඉතිහාසයේ හිමවර පාළු මේක ඔක්කොම දෙන්නලා අමාරයි ඒගොල්ලන්ගේ අත්ලමුන්ට කරපරාව වෙනවා. ඒ දෙන්නේ ඒ දෙන්නේ කාමෝ දැන් කාලේ නෝද ඉන්නේ ඇත්තෙම මොකක්ද මේ ඉතිහාසයේ නැත්නම් අපේ දේවා ඉතිහාසයේ දැන් සීල වතාවනේ ඉතිරලා තියෙනවා ඒ අනුකම්ප අත්කතාවන දෙන්නදී තියෙනවා ඒ ලංකාවේ ප්‍රාණීය යුගයේ ඉන්නේ යන කාලේ විපස්සනා කරන සංයලාසි විපස්සනා කරන කෙනෙකුට ඒ අයන ග්‍රන්ථ පූර්ව කරනවා ඉතින් අතර ත්‍යාගයක් කරනවා එතකොට ඒ වේදනා කරනකොට ඒකත් කියන්නේ නැහැ. ඒකත් රාජ්‍ය තමයි දීලා කරගෙන පොදු කතාවකට කර කරලා ඉන්නවා. ඒ සමාධිය නිසා රාජපතින් ගෙන් වෙනවා. ඒ වගේම මේකත් උදාහරණ ගන්න නිසා මේ දේවනාට බාලන්ගේ කටකට වෙනවා. ඒ කර ගන්න දින කරන නැත්නම් වැඩිම ඉතින් අභිධර්මයේ පැහැදිලිව තියෙනවා අභිධර්මයේ නැත්නම් ආගමන බෑ. හත් මේ අභිධර්මයේ ගන්න නැත්නම් රාජවල කරුණා භාර රෝගයක් හැදෙන අභිගමනයක් එක්ක ඔන්නේ දේවල්කට වාදයක් ඉදරකට අනිවාර්යයෙන්ම මේ දක්ෂනා කරනකොට කලතුමයි කියලා මේ ක්ලාන්තිකෝලේ කරනකොට දුක දීලා තියෙනවා. ඒ හොඳ වෙලාවක මාර්ගික දීලා තියෙන නමුත් දැන් කොට කියනකොට තේරෙනවා අපි මේ හල්ගලා කියන්නේ දැන් තාම තාහේ ඉඳලා කල්පිත කරන්නේ. නමුත් වාදනා වාදයේ සුත්තර කරුණ විකල්පනා කරනවා. කලතුමයි අපි ලක්ෂාම දවතුලානේ අනිත් ඉස්සරහ සම්පූර්ණ ජීවිතේ මරනවා. නොකොච්චර කරක්වත් ධර්මයෙන් ධර්ම ශක්තිය කරන්න බෑ. ඒක අපි මේ අද ප්‍රදේශයක් වෙනවා. අද ජනප්‍රිය ආලය තිබුණ ඒ සත්‍ය හොයන්න ගමනේදී අපි යනකොට ප්‍රමාණ වේලාවේ හදවතනතුන් අගවලින් කියලා අපි දෙන්න වෙනවා මොකද මේ වාදයකට දෙවියෝ වලින් කතරේ සංස්කරණය කියලා තේරෙන දුනා වන්දිතයි මෙතනයි අර කියන විදිහට කට කරක්ක වාදය අනුන් වාද කරන අනුන් වාද කරලා දුරුතුන දිනන ගමන දාන දිනේ යාළුවෝ දීප එක්කලව ගන්න ගෙනල්ලා තියෙනවා මේක තමයි හරකට තියෙනවා ප්‍රශ්නය කොහොමද කරන්නේ ඒකත් හොඳයි දෙවෙනිත් දෙවෙනිම නමුත් නෑ ඒක හේතු වෙන දුක අත්කරන්න ඕන නමුත් නෑ තමන්ගේ මතය තමන් ප්‍රකාශ කරන්න ඕන මේ කරගෙන යන්න පුළුවන් දෙයක් අද කරන්නේ අල්ලගන්න අපිට අනිත් කිසිම දෙයක් අපේ කරන් හැමදාම ජීවිත සිතුරක් අපේ කරන් ජීවිත සංවරයක් අදිටට කරන දෙයක් තියෙනවා. නිසා ඒකත් කල්ගෙන ඒ අර මුගේ නමේ අදිදුර කලල දැක්කම සම්දුත වගේ කලරයි කිව්ව මත්තම වේදී ඒ තරම්ම කාරණාවක් නැත්තම් කියනවා. ඒක නේදම බැදෙන්නේ. ඉතින් ඒත් ඒක වෙනම කතාවක් අපිට. අත නැති වුණාට අපිට අංගවලම් කියනවා. විද්‍යුත් කරනවා වහන් කරලා යන තේ නේද අන්තිම ගන්නට වෙන්නේ කරන්න පුළුවන්. ආන්දෝලන කරනකොට මෙතනින් නගා අපේ එළිය අනාන්තේ ගාඩේ යනවා නම් හරියට ඉතලා ඉතිරි නලවන්න ඕන කෙනෙක් නෑ. මම දන්නේ දෙයක්. අපේ උන්වන්තෝගේ සම්මිතව ආරම්භ කරනවා නම් කවුරුත් කරලා දෙන්න පුළුවන් නම් කාටයි. ඒක මේක උත්තර සාධන දෙනවා. මේකේ පන්තිලේ යනම සීලයක් කරනකොට ඔබ හැමදාම සීලේ දාගත්ත දුන්නා එක්කෙනෙක් නිහිරයක් කිස ඇතිදේ එන්හානේ මේ කුසලයේ මේ අකුසලයේ කියලා තමයි අදින ඉස්සාව නැතිවෙත් සමානලාට මේ අනුත්ත්වයෙන් පන්තියගේ පඳුරම දැකලා මුතුන කම දැකලා මතකරත්ත වාදය මුගේ වාද කියලා ගත්තා දැකලා මුත්‍රි වාද කරනවා සත්‍යභාවිකයෙන් එන්නේ දෙයක් නෑ. හොඳටම දැනගන්න ඕනේ සුළු පරිවර්තනය මහ පරිවර්තනයක් හරි දෙයක්. ඒ කාණික පටන් අරගන්නකොට මේ සංකල්ප ස්වාමීන් වහන්සේ ජීවත් මහත්තයා සාහසයේ ලොකු හත්ලක් කරලා දුන්නා මේ අවුරුදු 20 අවුරුදු 40 අවුරුදු 40ක්. ඒ කාලෙත් හැදී මහන්තාවල මහන්තාය මහානායක හඳුරු බව තේරුම් කියලා කියන අවදාන භාවනා කරන පිටකල ගන්න බැරි කාලය ඒක දිහේකට ගිහින් දෙයක් නැහැ. මේවා කරන්නේ දිහේකට ගිහින් දෙයක් ඉන්නවා. මොකද මේ මනුස්සයලකට කරනවා අභ්‍යවකාරය කියලා යෝනිසකාරයේ දුරු සම්පූර්ණ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක වල අවස්ථාවට වගේ දෙයක් කරගත්තොත් ඒක වැඩි යමක් ඒකාන්තයෙන් කරලා ඇවිල්ලා අත්‍යන්ත කරනවා මනුස්සයාට මෙහෙම සංකල්ප දෙයම කියන අපරාධය හරි ගිලන් කරන්න එපා දුරු වැඩක් මතරාගයක් ඉතින් ඒකම කියනවා මම අදාකට අතු කරගත්තා මුළු ලෝකෙම විරුද්ධවක් මම මගේ වස්තුම විරෝධය මගේ ආලෝ මම ආවතාවය මුළු ලෝකෙම විරුද්ධවක් කරනවා අර විතරම විකාරම රැකේ නැත්නම් රැළට අවිලා රැළට යන බෝල කටුරුවන්ගේ නියමදාන් නැඳලාන වේලක් කරනවා. රැකිනේ කාර්යය අනිත්‍යන්ත දුරකෝ සීලේන දුක්ඛාරගෙන කියනවා. අන්න ඒවත් තමයි අමරාවිත්‍ය දෙකට යන්න වෙනවා. මොකද යහපත් වෙන්නේ නැත්නම් පට්ටම් වල දින දිග කල්වලා. ඒකම මේකත් ඒ අර කියන සංගරේ බලනකොට අතහරින්න කිව්වෙ හරි දෙපා ඉතිරියක් ආක්ෂේ දිනෝ අතකාපිනු දුක්ඛය. ඒ හරියට කාවදෝ උනාදගේ සම්පදාය දුක්ඛේ වේදනා කරලා තියෙනවා. නියන්තේ කියලා තියෙනවා. ඒ අනිත්‍යයෙන් අපිට කන්දනා කියනවාට නිවන්නේ උපකලේ ගන්නවා, නිරන්නවා කියන එක ඉතින් බලාගෙන, ඉතින් බලාගෙන, ඉතින් බලාගෙන, විතර බලාගෙන තමයි කරන්නේ. නෑකෝ විවාදවල ප්‍රකාශ කරලා විශ්වයට මුදල් ගන්නකොට ඒ විවාදවලදී පැහැදිලිව තේරෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරු සැපයි කියලා පැත්තේ දාලා තියෙනවා මේ මේකත් දැකලා හරිනම් ඉන්නේ අපේ પરම්පරාවට විඳයි ඒක තමයි ඔබට වෙනවා කියලා බොහෝම පිළිවන්ත බොහෝම ගුණෙන් අහමුදුනක් එකක් කියලා දෙන්න දෙන කියලා දෙයක් ලොකුතරේ අපගායකයෙක් දැක්කත් ඒගොල්ලන්ගේ වචන අත්වල පළවෙනි මහත්මාකාරයට හේතුව මේ මුක්ත වීම හරියයි. මොනවද කියන්නේ නැහැ කියලා හඳුන්වනවා. ඒක පුරුද්දට තේරෙනවා මුන්න අරන් මේ අතිශෝක ගාන ගමනක් අතර යන්නේ. හැම එන දිහාට රැල්ලේ එන දිහාට පරායන දිහාට ගිය ඒක කායය. රැල්ලේ කාන්තේ යන්නේ රැළ ඒ භාණ්ඩ කියන්නේ සංසාරේ කරත්ම සඳහා මොනවාද මේ ලෝකේ කරත්ම. මේක නානාත්මකාර වේද කියනවා, ලක්ෂණ කියනවා, මූල ධර්ම කියනවා, සමීකරණ කියනවා, සුද්ධම ධර්ම කියනවා. මුතුමන් කියන කමතුල මේ කීයක් හදලා ඉන්නවා ලකුණු සමිතිනේ අඛණ්ඩ පවතින සමාධියක් සමිතිනේ විපස්සනාව කරත්ම නිරන්තරයි. ඒක සාපේක්ෂව තියෙනවා මේ මෙතන අපි මතක තියාගන්න ඕනේ වගේ තමයි කියලා ගැඹුරින් මේ විදර්ශනාව නැත්නම් මේ මාර්ගයේ දෙන්න දෙන්නේ මේ අත්දැක සූත්‍රයේ මේ අරුවත්ය ලැබලේ අරුදලා ඕනේ සත්‍ය වලින් සංඝා අකල්ලක් තියෙනවා කියලා. ඒකම අරුත්යේ රාගය සමාරු සත්‍යවා සමෝත් උත්තර විස්වාසනේ අත්‍යතම විදියට සමගායනා කරන ඒ ආරම්භ ගතකල කිසිය අවශ්‍යමද ඒවත් තමයි කතා කරන නිරෝධය මේ අත්‍යන්තයෙන් හරි අඳගෙන මේ භාවනා කළ අනුගත කරනකොට අපට ඒ සාධන ඒ කොට පාඩම් කරන බැරිද කියලා අපි සමහර වෙලාවට අන්තමන්ද වෙන වෙලාවල් අන්තමන්ද වෙලා ඒකත් හොඳයි මේකත් හොඳයි මම එහෙම කිව්වේ නැහැ මම එහෙම කිව්වේ නැහැ එහෙමත් නෙවෙයි එහෙමත් නෙවෙයි කියලා යනවන්න දෙයක් මේකත් කරලා කරලා තියෙනවා ඒ කාන්ත රාගයක් ඒකනාකල තියෙන දුක ඒක දක්නම කියලා කියනවා. ඒක කිරිල්ලෙන් දරවිල්ලේ යාද කිරීමෙන් නයි මේ ධනයෙන් නයි කියන්නේ. අර අපිට මේ දුක් නිති කරවතු සංඝන් විතර ක්‍රියාවෙන් යනකොට දීපේ. අන්නේ පිළිබඳව යෝගාවචරයක් විපස්සනා කරන යෝගාවචරයාගේ මත ඉන්ද්‍රිය සිදු වෙන අදින සිදු වෙන සිදුන ආශ්‍රය වෙනවා. පුදුමාකාර විදිහට තමයි මේ විපස්සනාවට උරදීලාදී කටයුතු කරනකොට යදා වුණ කල්යාණ ධර්ම ඇහෙන්න පටන් ගන්නවා. වඩා වුණ කල්යාණ විශ්ව දකින්න පටන් ගන්නවා. වඩා වුණ කල්යාණ ධර්ම දිහාට නපුදාය. ඉතකදී ඒක ප්‍රේමනාපකයක් ඇතිවෙන කරා. මොන්නෙන්න වෙන කොලයක්වත් මොන්නෙන්න වගේ ජීවිතයක් කරන්නේ උණු ඔයදුදලා. කල්යාණ විශ්ව දකින මේ මුත්‍රාගේ අඳුනාගන්නේ කල්යාණ දරුවන් ගැන මේකයි ධර්මයේ තේරුම් ගන්න තමයි දුකමක් අඳුර වඩා හොඳ කල්යාණ ධර්මයක අපකට වෙන්න ශක්තිය දෙන්නේ මේ ආයතන එකර වශයෙන් විකසනයි. නමුත් ඒ කියන්නේ යකින් දුරලයි මේ ඉඳක් කියන්නේ දුරලයි දුරස්තර අනුකාමන වල තියෙන කිසිම කෙනෙකුට කෙලවරක් නැහැ මේ කලින් සමයක් නැහැ දෙවෙනි සමයක් නැහැ තුන්වෙනි සමයක් නැහැ හතරවෙනි සමයක් නැහැ ඒ මොකද උදු ආර්ය අෂ්ටාංග මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ අපේ භවිෂ්‍යයේ අපේ හිතවලින් අනුව සියලුම දෙයක් තියෙනවා කියලා සත්‍යව බලනවා. හැබැයි කරා දරවහුරු දේවා දෙන්කින් දේවල් මාර්ග ප්‍රතිස්ථාපන කරනවා. ඒක විදිහට යන ධායක කියන ඉන්නේ කියන සමාධි කියන ප්‍රත්‍යය කියන අන්තිමයේ කියන දෘෂ්ටි ජාලය කියන. ආනි දෙවිනා මේ කුසල අත්දැකීම් පිළිබඳව විස්තර කරන්න ඕනේ ඒක අමරාවිත්‍ය වාදයේ වහන් ගන්න. හැතරින් වගේ පරිවර්තන දෙකකට සමරාලි කියනවා වගේ කාර්යයේ දෙන්නේ ඉතිේවා ඒකෝ මන්නේ හොති නෝනේ සම්බ බුද්ධිකයි නේද කලකල කලකල ඒකංගේ ප්‍රශ්නයක් ආවම අත්ති කරලුවෝ ඉන්නකේ නරින්ගගේ ලෝකයක් කියලා එහෙනම් මත්ති කරලුවෝ මන්නේ මත් ලෝකයක් නැත්නම් ඒක දේවා දේවා කියනවා නැති දෙකල කියනවා අරදී මෙහෙමත් නැහැ කියන දහයකින් මොනිනේක කියන්නේ ඒකත් නෙවෙයි මේකත් නෙවෙයි අරකට නෙවෙයි මොනිනෙකුත් නෙවෙයි නැත්තෙත් නෑ නැත්තේමක් නෑ. අනිවාර්යයෙන් ඒක පිළිබඳව විශ්ව වෙනවා. විදහාදවල තමයි. ඒ වගේම මේ ලෝකයේ උපකාන්ත රත්නෝ ඉන්නවද මවතියෝ ඉන්නවද මේ කුණාන පවතින තියනවා කතාව කරනවාගේ මරණයන් මැත්තේ අවදිනවද නැද්ද ආදී වශයෙන් මේ නරවචනාවේ දේශනා කළ දේවල් අභ්‍යාසකවත් මේ හැම දෙයක් සම්බන්ධව ඉතිරි අමරාදීත් දෙකකට හැදෙනවා. ඒක හේතුව මේ අතන අත්වේගාත්මේ අදාළක් නෑ. ඒක නම් මේ අමතර අනන්ත විවර කාණ ප්‍රශ්න කියලා සාමාජික ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න කියලා නම් නෑ. ඒක ඒකත් මේක නිරකව නෝනෝව රැකගෙන පස්සේ. අමරාදීත් කියලා ආවිලක්. ආර්ථික වහන්සේ එකක් ඒ වෙලාවෙම කරන්නේ තථාගතෝ පරම් මරණා ඕදි තථාගතෝ පරම් මරණා ඕදි තථාගතෝ පරම් මරණා කියන පස්සේ ඇවිල්ලා සාමාන්‍යයෙන් බුදුදාන වහන්සේ හෝ තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ වූ මේ සහතන් වහන්සේනම මරණත් වෙයිද නොවේද කියලා අවසන් කියන ඒ වගේ සිද්ධාවයි. ඒක අපේ පිටරේ දුක ආවම දුක කියලා කියන්නේ ආගම් වෙන්නේ දුක්ඛාවේ සංඥාට සම්බෙච්ච වෙලා නම අල්ලස්සනාගේ සංඥාගේ දේශනා කරන්නේ ඒත් හරියටම අත්දැකීම් කරනවා. නමුත් මේ අමරාවිතේ වාදයක් ඒකල තියෙන්නේ ඒ අත්දැකීම් ප්‍රයෝජන කරලා වැඩි වෙලාවෙදී ධර්මයේ දේශනා කරන රජතුමාගේ කියන මහා සම්මායේ මහත්කම් ක්‍රියාත්මක කරනකොට මේ දෙන්න හදකන්නාගේ අමරාවිතේ වාදයට පත්වලා වගේ ඇත්තෙත් නෑ ඇත්තෙත් නෑ කියනවා. ඉන්නා ඒ අධ්‍යාපන ලක්ෂණ පිළිබඳව අනුකරණය කරන්නේ හේතුයි. ඉතින් දෙයක් තුනකට සමාන චතුරාර්ය සත්‍ය පිළිබඳ භාවනා කරනක් වෙනවා ක්‍රියාදීමේ ඉදිරියට අලකා ගන්න මේ ජීවිත සත්‍ය කරා. සෝතියට යන්නම් තමයි උත්තරේ තියෙනවා. මුද කතා කරනකොට පස්සෙන්නේ සාධකයන් වහන්සේ කියලා කියන්නේ නැතිකොට මරණින් නැත්තේ ඇතිවෙන කතාවක් නෙවෙයි. අන්න ඒකෙදි තේරෙනවා මේ අමරාදිත්‍ය වාදී ජීවිත හැම ආගමකම හැම දර්ශනයකම යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් ඒක තමයි කන්‍යක් පාඩකක් කරගන්න. ඒක තමයි ආයුධයක් පාඩකක් කරනවා. කල්පනාවට දෙනාගේ දුරතාව. ඒක දුරකම ඒ අපේ සුදුසුමාන ප්‍රශ්න අභිනේත වෙනවනම් අපේ සාධිත සම්පත්‍ති කරගත්තක් ඇති වෙනවා. සංකෘති කරගත්තක් ඇති වෙනවා. සිංහලයක් ඇති වෙනවා. ආන්නේ සිංහල දේවතාවට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ වගේ මේ නැවතික කුසල අකුසල දෙක ඇතිව නැත්ද හරියට ප්‍රකාශයන් මොදේම දෙක නැත්ද ප්‍රබලෝකයක් වෙන මේ ලෝකයක් වලද ප්‍රාප්තියේ උත්තර දෙක මත ලැබෙන ලෝක අපි සිංහමාත කතාව දැඩි අවික්ක අවික්ක ප්‍රකාශය කොහෙන් හතරක් ලැබෙනවා අන්නේ මෙතිද අපි මේ අමරාදීපේක වාගේ උත්තර දෙනවද කවදාකවත් වස්තුමහා දේශනා ගෙන්නේ නැහැ උත්තර දීපේක ගෙන්නේ නැහැ රාජකාරී කියලා කියන්නේ බුදුහරතනගේ දේශනාවල මෙන්න මේ වගේ යම් දෙයක් සමරාදිත්‍යක ආදෙක පෙන්වනවා නම් උන්වහන්සේට ඒ ප්‍රශ්න සාකච්ඡාව අහගෙන ඉන්නකොටම මේ කුජලයා මෙන්න මේ ප්‍රකාශ කරන්නේ මොන හේතු නිසාද කියන එක නිරෝධ ලැබෙනවා. ඉතින් ඒ වෙනදා මේ මොකද කර්මාදී දාගෙන ඉර වෙනවා. ඉර වෙච්ච ගමන් කරවතරට දෙන මේ කුජලයා මෙන්න කියන අහුවලා දෙනවා. තමයි දෘෂ්ටියට අහුවේ. මෙන්න මේ දෘෂ්ටි ඇති වෙන නිසා මේ සම්ලෝකය ඒ පුද්ගලයා අරවල්තම උපදිනවා කියන එකත් අය තමයි කියන්නේ. මේ වගේ ගොල්ලක ලංකු ස්ථානයක බලවම මෙන්නේ අරන්නේ කරවෙන් අපි මේ වගේ කටයුතු. ඒ දැක්කම ඉන්දියානකට වැඩිලා කියලා හිතන්නේ දේශනා. මොකද මෙන්න මෙවැනි වාද හැටි පුද්ගලයා දක්වන්න උත්සාහ කරන කියලා කියන්නේ මෙන්න මේ උත්සාහ කරන ගලව ගන්න මෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි. ඇදේ ගා ගන්න නැතුව මෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි කියන සංකල්පයක් එනවා. අපේ භාවනාවේ සුද්ධ ආගෙන ඉන්නකොට භාවනා කරනකොට අපිට වැටෙනවා යම් කෙනෙක් මේ අලෝකවලට විස්තර කරන අපි ඒක පිළිබඳව වැඩි දියුණු කරලා කරන්නේ නම් මේ යම් තැනකට ඉරලා කියලා කියනවනම් අන්න ඒකට ඇඟට හිතට නොවිලා සත්‍යතාව විස්තරකලා වෙන්නයි ඒක ආරාධනාව වෙනකොට මේක වෙනසක් තියෙනවා. මට මේ ඒත් කොන්නේ විලාගයක් දෙනවා මාර්ගයේ ලක්ෂණයක් දෙනවා ඉන් පිටත් ඇදෙනවා. නමුත් අවදාක කවදාවත් දෙවැනි දෙයක් ආරාධනය කරන්න මම ඉතිහාසන්නේ. විස්තරයෙන් කියන්නේ ආන්දර ඉන්නකොට අපෝලා මේකට ධාරි අපෝලා මේකට ධාරි මෙයා නරලා කියලා අතනෝක දින්නේ මෙයා නරලා කියලා අතනෝක දින්නේ වරකට හොයලා කියන්නේ මේ විදිහට මෙන්න මේ දේ කළොත් හොඳයි මේ විදිහට මේ දේ කළොත් හොඳයි කියලා මුලට යන්නේ නමුත් ඒක මම කළ යුතුමයි මේ දැරිලා දුක වෙලා ආවොත් යාද කරන්න බලන්න කියලා දෙන්න බැරිවෙනවා කියනවා මම ඒ නිසා විත්ත ගන්නවා කියන විමුක්තය ලෙකනද මම විදිලා කියන්නේ උන්සානේ වේදනාව පිළිබඳ ආස්වාද ආදීනව විස්කරන මේ තේරුම් වල තේරුම් නිසා ආයම දෙන්නාට කවෙන් දෙක්කා ආසකතන්දී විද්‍යාවෙන් මේ දේවල් ප්‍රකාශ කරනවා යම් වෙලාවක මේ බුද්ධ වූ ගම්භීර වූ අපි අක්කාවතර වූ පඬිත වේදේ විකුණ වූ කාන්ත වූ සුඛ වූ මේ ධර්මය අදර්ශනාත්මකයේ ලෝකේ පාවිච්චි අර්ථය කියලා ගන්නවද අන්න ඒක තමයි කියන අදර්ශනය කියන්නේ නැත්නම් ගුණ ප්‍රකාශ කරන ගුණ ප්‍රකාශ කරන කියන තමයි මේ දෙකක අවස්ථාවකදී තියෙන ගුණ ප්‍රකාශ කරනවා කියන්නේ ඒකේ සාමත් ආර්ථික සංවිධානය සංවිධානය දුරුකා කරවතනාක ප්‍රකාශ කරන එකත් දාසුත්තේ මාර්ගයේ මනසයන් ආරම්භ වෙන ගැඹුරු කන්න ප්‍රකාශ කරන එකයි මගේ කරන දුක් අනුත්තේ ඒක දිනක් කියලා කියන්නේ බලපෑම කවදාකවත් ප්‍රකාශ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බහැගෙන සම්ප්‍රමාණයක් කරන දෙයක් අධිෂ්ඨාන ශක්තිය දුරුකට කරගන්න. ඒවා බොහෝම ලක්ෂණ දෙන්න දෙන තුනක් තේරවා ගන්න. මම බලන කයින් මම දෙනවා. ඔක්කොම කඩකාරන වෙන කාලයක් කියලා දුන්නා. ඒ අරවචනාන්තේ කියන අවියක් ආරම්භයකට ලක් වෙන්නේ. ධර්මයේ අනිවාර්යයෙන් හරි තමයි අපේ හරි කමන්නේ. ක්‍රියාවක් කරනවන අනේ මේකට ලොකු කෙලවක් තියෙනවා. මේ ක්‍රියාවක් කළා අපි හරිය සමාධිය හරිය ආවම මොනවද කරලා බලන්න. ඉස්සරම දිනහන්තාවය. ඉස්සරම ධර්මයට මුකුත් යාගෙන. මහා මෙදානන් හදලා ගන්නත් මම දන්නේ භාගතුනාකට වැඩිනවා කියන සත්‍යය විනිවිද දෙවිඳු අතුරම යනවනම් මේ ගැඹුරු දුක්කතෝ මේ ධර්ම භාගයේ කුතුහාකාර දුරට යන යන තමයි ධර්මයේ ලක්ෂණ දකින්නේ. අවබෝධනාවේ දැක්කත් මේ පාඩු ස්ථානවලදී අනිත්‍යයට වඩා අවිනිවිද කරන මේ සාධන ධාර්මිකාවන් කටයුතු කරන ඕකෝ දෙනා කරදී සමත විදර්ශනා භාවනා කරනකොට තියෙන පරිස්සම. ඒත් ඉන්නේ ඉන්නේ නිරාකාරයි. ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ අවබෝධයෙන් දේශනා කරන ධර්මයේ අපි ළඟ මොන්නේ තරම් පොදු බලහක්. ඒත් මේ අපි අන්තවලි සීයක් අපේ නිකාගෙන මාර්ගයක් සත්‍යයක් කියනවා. නමුත් සාධනවල දුක්තර අවස්ථියනේ. ඇත්ත වැඩ කළා කරන මිනිස්සු. අද භාග්‍ය ධර්ම තේරුම් ගන්න නැත්නම් අපි වහා ඉතිරිගත් ඒකිනුනක් වැඩි නීරෝ කරකට ගන්න නැති අප්‍රමාද වෙන තුනක් අතර මොනේ අර අන්න පිටත් කර කාල් දෙන්නද මුස්ම ගන්දිස්තාවයක් ලැබෙන්නේ නිවි අපේමත් කරක් කරන්නේ ඒ නිසා අපිට දැනගන්න අහන්න වෙන ලබා යුතු සංවේද පහළ වෙනවා ඉක්මන් කරගන්න අවශ්‍යතාවය පහළ වෙන සුදුසම මේ සිස්ටම් කරගන්න බලාපොරොත්තු වෙන නිසා කල්පනා කරගන්න මේ වාගේ ඇහෙන්නේ ආදිලා කියලා කරපු ගලක් නිසා මෙයාලා ටිකක් සංශක්තියක් නැහැ. ඒ නිසා මේවා ඇහිලා අපි මේ කරගෙන යන වැඩ අර තවත් ඇහිදේව ශක්තිමත් කරගන්න ගියොත් මේ කාරණා තේරුම් ගන්නේ ධනයට අපි ඇතිලා තියෙන ජාලය මොකද කියලා. ඒ නිසා ඒ නලවාගෙන ඒ කරුණ මාර්ගයන්නේ ආදී දුරු කරගෙන පිළිවෙල දුරවා තියෙනවා. දෙවිතුන් අපේ මාර්ගනාම විද්‍යාවට වල දුරවා තියෙනවා. මේ දේවල් මේ කායකම අලකවන්න අත්වාන්නා වාගේ මේ කෙලෙස් ප්‍රකාණ ඉදකෙන් සත්‍යයේ බලයේ සුදුනාදම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ඉන්ද්‍රම් දේශනාන්ගේ මතකන කරලා වෙන සුදුනාද සංකීර්ණයි සදාකාලිකෝ ආනන්දං අද්දං සත්‍යෝ මුත්‍රාදාදන්නෝ සංකම්පෝ සංකලං පදෝසුදාන මුත්‍රාදාදන්නෝ සංකම්පෝ සංකලං පදෝසුදාන සංකීර්තෝ සංකල්පෝ ආකාදත්තා බුම්මත්තා විරාමදා